ගරු ස්වාමීන් වහන්සේ සුත්තමය ප්‍රඥාව, චින්තාමය ප්‍රඥාව, භාවනාමය ප්‍රඥාව යන්නේ සඳහන් චින්තාමය ප්‍රඥාව යන අවබෝධ කර දෙලෙස කරුණාවෙන් ඉල්ලමි. මේක ඇත්තටම ගැඹුරට යන්න ඕන ප්‍රශ්නයක්. චින්තාමය කියලා කියන්නේ තර්ක කරලා ණය ක්‍රමයට අච්චට මෙච්චන මෙච්චට කොච්චරද කියන එක තමයි අපි ණය ක්‍රමය කියලා කියන්නේ. ඒකට කියනවා මේ අන්වේ ඥාන කියලා, ණය විපස්සනාව කියලා කියනවා. චින්තාමය ඥාන කියලා කියනවා. තර්ක ඥාන කියලා තියෙනවා. ඉතින් මේ චින්තාමය ඥාන අනුව තමයි ඔය දර්ශන විද්‍යාව හැදලා තියෙන්නේ. ඒගොල්ලෝ අත්දැකලා නෙවෙයි හිතලා කල්පනාවදි කියන්නේවා. සුතමේ කියන එක අනුන්ගෙන් කනට ඇහිලා භාවනාමය කියලා කියන්නේ අත්දැකලා. ඉතින් චින්තාමය ඥාන භාවනාමය ඥාන කියන මේ දෙක විපස්සනා වෙදී සමාන්තර වගේ ගමන් කරනවා. ඒ ගමන් කරනකොට හුඟක් වෙලාවට භාවනාව අඩු, චින්තාමේ වැඩි යත්තන්ගේ චින්තාමේ ඉස්සරහට ගිහිල්ලා භාවනාමේ කොර කරනවා, භාවනාමේ කුරු කරනවා, භාවනා පුංචි කරනවා, යටපත් කරනවා. එහෙම වුණොත් පටන් ගන්න තැනින්ම ඉවර වෙන්නේ කවදාකවත් දියුණුවක් ගන්න හිත හිත හිතපොටිකම ඉඳ ගන්නකොට හිත හිත හිතපොටිකමයි නැගිටිනකොටත් තියෙනවා. නමුත් යෝගාවචරය බලන්න ඕනේ භාවනාමය ඥාන ඉස්සර කරගෙන යන අතරේ චින්තාමය ඥාන පිටිපස්සෙන් එන විදියට. එතකොට නම් මේ තමන්ට භාවනාවෙන් අත්දකින්න දේවල් සූත්‍රමය ඥානයත් එක්ක ගලපනවා වෙන කෙනෙකුට කියන හැටි කලපනවා මම ඊයේ තිබුණට වැඩිය අද කොච්චරක් මේ විස්තර දැනගත්තද කියන එක ඒ ගැළපොම චින්තාමය ඥානෙ සිද්ධ වෙනවා එතකොට චින්තාමය ඥානෙ සාධනීය කෘත්‍යයක් සිද්ධ වෙනවා භාවනාමය ඥාන ඉස්සරහ යන තාක්කල් චින්තාමය ඥානේ සාධනීය කෘත්‍යයක් තියෙනවා. චින්තාමය ඥාන ඉස්සර වුණොත් ගමනක් කෙරෙන්නේ ඒක හරියට ඉදිකට්ටයි නූලයි දෙකේ ඉදිකට්ට ඉස්සර වෙන තාක්කල් නූලෙන් වැඩ ගන්න පුළුවන්. නූල ඉස්සර වුණාට කිසිම දෙයක් විදින්න බෑ. ඒක ගමනක් යන එකක් නෙවෙයි. ඒ නිසා හැම වෙලාවෙම ඉදිකට්ටයි නූලයි වගේ ඉදිකට්ට ඉස්සර කරගෙන යන්න ඕන. ඉතින් අර පොත්පත් කියෝපයත්තෝ මේ භාවනාමය ඥානෙට එදියේ චින්තාමය ඥාන ලේසි ලාභයි ඒ වගේම ගොඩක් මම ආයනේ වඩනවා ගොඩක් මාන්නේ වඩනවා ඒ නිසා භාවනාවට වැඩිය චින්තාමය ඥාන වලට කැමතියි ඉතින් එහෙම නැත්නම් භාවනා කරත් තමන් බලාපොරොත්තු වෙන ඉවසීම නැත්නම් භාවනා බලාපොරොත්තු ඉවසීම නැත්නම් ඇත්තේ නෑ ඒත් බොහොම මේ ඉක්මන්කාරී වෙනවා චින්තාමය ඥාන වැඩි වෙනකොට ඒක අනිවාර්යම විය යුක්තක් නෙවෙයි නමුත් චින්තාමය ඥාන කීකරු කරගෙන චින්තාමෙන් ආම්බා කරගෙන යන්න පුළුවන් නම් Tamanට විතරක් නෙමෙයි මේ භාවනාව ලෝකෙටත් ලාභයි. බාහිර ලෝකයේ ශාසනයේට තව කෙනෙකුට ලස්සනට යමක් කියලා දීමේදී චින්තාමෙන් හරි වැදගත් සේවයක් කරනවා. නමුත් එසේ කියන්න දෙ කියලා දෙන්න පුළුවන්කම මාන්නයට ගත්තොත් එහෙම කියලා දෙන්න පුළුවන්කම මට විතර ඇරයට නෑ කියලා ගත්තොත් ඒකත් නරකට හිටිනවා. ඒ නිසා ඒක ධර්ම ගෞරවයෙන් යුක්තව චින්තාමය ඥානේ පාවිච්චි කරනවා නම් තව කෙනෙක් මම මේක ඉගෙන ගන්නකොට කොහොමද මම ඉගෙන ගත්තේ කොහොමද මම මේක ඉස්තර කරගත්තේ ඒ අනුව මම කාටද කියලා දෙන්නේ කොහොමද කියලා අර චින්තාමය ඥාන දිනකට හරි ලේසි නොදන්න කෙනාගේ මනස තේරුම් ගන්න. භාවනාමය ඥානේ හරි අමාරුයි ඒකට. ඉතින් නමුත් තමන්ගේ අවබෝධයට බාධා කරනවා. අනුන්ට කියලා දීමේ දක්ෂ වුණාට තමන්ගේ අවබෝධයට බාධා කරනවා. ඒ නිසා චින්තාමය ඥාන අවශ්‍යයි. ඒක නිසිතන පවත් ගන්න ඕනේ. නිසිතන තියන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම උඟ දෙනකොට විශේෂයෙන්ම උගත් පිරිසවල චින්තාමය ඥානයේ නිසා කුරුවල් වෙනවා. භාවනා මෙට්ටහි වෙනවා. එක තැනම කරකිනවා මොනදෝ හිතාගෙන භාවනා කරනවා. භාවනා ගමනේ යන්න දෙන්නේ නැහැ. එතකොට මේ මා ආයාසයෙන් ඉගෙනගත්ත මේ ධර්මයේම Tamanට පිළිකාවක් වෙනවා. Tamanට අර්බුදයක් වෙනවා. Tamanටම බරක් වෙනවා. ඒක සමහර විටක බුදු කෙනෙකුටවත් ඉතින් බැරි ප්‍රශ්නයක් වෙනවා. චින්තාමය ඥාන නරකට පාවිච්චි කෙරුවොත් බුදු කෙනෙකුටවත් විසඳන්න බැරි ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා පුළුවන් තරම් නිහතමානී වෙලා මට වැඩිය උඟක් බුදුහාමුදුරුව දන්නවා මම දන්නේ මේ බොහොම ටිකයි. බුදුහාමුදුරුව අපිට කියන්නේ ප්‍රායෝගික වෙන්න ප්‍රත්‍යක්ෂ කරගන්න භාවනා කරන්න. ඒ නිසා චින්තාමය ඥාන වලට තැන දෙන්නේ නැතුව භාවනාමය ඥාන වලට තැන දෙන්න ඕන කියන එක තමා විසින්ම ඇති කරගත යුතු හික්මීමක් බුදුරාමතු ඉන්න කාලේ පොච්චිල කියලා මා දක්ෂ හාමුදුර කෙනෙක් හිටියා විශාල පිරිස් වලට උගන්වනවා ඒ හරියට ඒ විශේෂාංශකාර මිදසෙන ගැවිල පැවිදි වෙනවා හරියට පොත් ඉගෙන ගන්නවා ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඉඳලා හැන්ද වෙනකන් කියලා දෙනවා භාවනා කරන්න ඉතින් වරින් වර බුදුහාමුදුර හම්බෙන්න විශාල පිරිසක් ඇවිල්ලා වන්දනා කරනවා වන්දනා කරනකොට නා තුච්ච පොටිල ආවද ආ තුච්ච පොඩිල වන්දනා කරන්න හදනවා. යන්න හැම වෙලාවෙම තුච්ච පොඩිල කියලා කියන්නේ. හිස් මිනිහා කියන එක. ඉතින් මහා සෙනගක් එක්ක ආපු ගමන් හැම වෙලාවෙම බුදුහාම කියනවා තුච්ච පොඩිල දැන් දාවේ. ආ වන්දනා කරන හොඳ හොඳ එන වන්දනා කළා. හැම වෙලාවෙම තුච්ච කියන. පස්සේ මේ ආමුරන්න වසවිල්ලජ්ජාවක් ඇති වුණා. මේ බුදුහාඳුරන්ගේ ධර්මයටම මම පැවිදි වුණේ මම ශිෂ්‍යය ඇති කරියේ උගන්වන්නේ ඔක්කොම කරන්නේ. නමුත් බුදුහාම කියන හිස්මිණියයි කියන. පස්සේ ශාන්සි ගිහිලා භාවනා කරන්න ගියත් උගාක් අමාරු වෙනවා. අවුරුදු 32ක් උත්සාහ කරන්න වෙනවා මේ මේ මාන්නේ අයින් කරන්න. අර දන්නවා කියන මාන්නේ අයින් කරන්න ඒකල ඉවර වෙලා මේ ඒ ලස්සනට විස්තර කරන අටුවාව කැලී පැත්තකට ගිහිල්ලා එක වශයෙන් කරගෙන ඉන්නම් කියලා යන්නේ. එක මම දන්නවනේ ඔක්කොම. එක වස් කාලයක් ඇතුළත වැඩේ දෙන්නම් කියලා හිතාන යනවා. නෑ ඒක පළවෙනි වශයෙන් කරගන්න බැරිනවා. කමන්න දෙවෙනි වශයෙන් කරගන්නම් කියන වස් 32ක් ඉඳලා පස්සේ දවසක මේ සක්මන් කරන ගමන් කවුරක්වත් නැහැ. ඒකට ගෝල වල මොකුත් නැහැ. පැත්ත කරලා භාවනා කරන පස්සේ මේ හොඳට සංවේගී පහල වෙලා හොඳට ඕම අඬනවා. ඉෂ බදගෙන අඬනවා අනේ මං මෙච්චර විශාල ගෝල පිරිසක් ඇදුවා උගන්වුවා මානකම් කරා මෙච්චර වස්. නමුත් මේ ප්‍රායෝගික දේ මට ගන්න බෑ. මේ චින්තාමය ඥාන ඉස්සර වෙනවා. ඉතින් කවුරුවත් නැති කැලේ ඒ හාමුදුරුවෝට ඇහෙනවලු තව කෙනෙක් සක්මන කෙලවරේ අඬනවා. ඒකට බැලුවා දැන් තනිය මණ්ඩනකොට ප්‍රශ්නයක් නැහැ නේ කවුරු හරි අහගෙන ඉන්නවනේ දැන්. ඒ මනසත් අඬනවා. කවුද කියලා අහුවට පස්සේ කළේ මම මේ ගහේ ඉන්න රුක්ෂ දේවතාවා කියලා. ඊට පස්සේ ඔබ මොකද දන්නන්නේ කියලා. ඊට පස්සේ කළේ ඔබ වහන්සේ හොඳටම දක්ෂ කෙනෙක්. ඔබ වහන්සේ ඇවිල්ලා දැන් අවුරුදු 30ක් විතර මෙතන භාවනා කරන දලෙවලා දැන් මේ අඬන්නේත් නිවන් දකින්නනේ. මං හිතුවා මේ නිවන් දකින්න අඬන්න ඕනේ කියලා මාත් ඒකයි මේ අඬලා නිවන් ලබන්න හදන්නේ කියලා අර හාමුදුරන්ට ඔච්චම් කරා. ඔබ වහන්සේගේ පඬිජේ කඳනවා කියලා කියන්නේ ඉතින් භාවනාවට අත්‍යවශ්‍ය දෙයන්නේ මහත්මේ බලන්නේ අඬලා නිවන් දකින්න කියලා. ඉතින් ශාස්ත්‍ර පහළ වෙන සංවේගයක් මං විහිම් පිහියකින් යනකට වගේ දෙයක් කරලා තියෙනවා කියලා. පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ඒ වෙලාවේදී අධික සංවේග අවස්ථාවේදී ගාතපදයක් කියලා ඈත ඉඳලා අර ස්වාමීන් වහන්සේට හොඳටම නිහතමානී කරවලා බිමට බස්සවලා කියලා දෙනවා පැත්තට හැරුණොත් හරි පැත්තට යනවා. අනිත් පැත්තටලා කොච්චර ගියත් ඔබ යන්නේ නිවනින් පිටට. ඒ නිසා ඉස්සලා වාහනේ හරි පැත්තට හරවගනි. ඔය චින්තාමේ පැත්තට හරවන්න බෑ. හැරුවොත් යන්න යන්න යන්න යන්න නිවනින් ඈතයි. මේ පැත්තට හරවගනි. භාවනා පැත්තට යන්න යන්න දිනුනේ කියලා. ඒ බොහොම ප්‍රසිද්ධයි මේ තේරවාද ශාසනයේ. ඒක නිසා මේ ධර්ම ධර්ම නරක දෙයක් නෙවෙයි. නමුත් දෙපැත්තක වෙන පිහියක් නිසා දරගෙන පාවිච්චි කරොත් හොඳයි. ඉතින් ඒකදී අද හුඟක් ධර්ම දැනුම තියෙනවා ගියැත්තන්ට ඒ නමුත් ඒකෙන් භාවනාවට ඉච්චරම ලොකු රුකුලක් ලැබිලා තියෙනවද කියන්න බෑ. භාවනාවට අවශ්‍ය කරන දැනුම තිබුණාට නිහතමානී වෙන්න ඕනේ. හැම වෙලාවෙම බිග්ිනර්ස් මයින්ඩ් කියලා කියනවා නැත්නම් ආධුනික මනසක් ඇති කරගන්න. ඒකට කියන්නේ ආධිකම්මික යෝග අවචරයේ නැත්නම් අද පටන් ගත්ත කෙනෙක්ගේ මනස. මම අරක දන්නවා මේක දන්නවා කියලා හිතාන හිටියොත් හුඟක් කාලවට නරකට තමයි හිටින්නේ ඒක.